සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්ත සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා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 ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝ වරං භික්ඛවේ තත්තාය අයෝ සලාකාය ආදිත්තාය සම්පංජලිතාය සජෝති භූතාය චක්ඛුන්ද්‍රියං සම්පලිමත්තං නත්තේව චක්ඛු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තං ගාහෝ නිමිත්තස්සාද ගතිතං වා භික්ඛවේ විඥානං චිත්තමානං තිත්තේය අනුභ්‍යංජනස්ස ගතිතානං වා තස්මින් තේ සමයේ කාලං කරේය ථානමේතං විජ්ජති යං දින්නම් ගතේනං අඤ්‍යතරං ගතින් ගච්ඡේය නිරයං වා තිරච්ඡාන යෝනිං වා ඉමං පාහං බික්කවේ ආදීනවං දිස්සා එවං වදාමිති පින්වත්නි අදත් පොය දවසේ කෙරෙන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි යෝගාශ්‍රමයේ සීලාදී ගුණ වඩන පින්වතුන් බොහෝ සයෙන් මේ භාවනා කටයුතු වලට කැමැති එහි යෙදෙන පිරිසක් ඒ නිසා හැමදාම ධර්ම දේශනා කරනකොට භාවනා මාර්ගයේ පිළිබඳව කරුණ විස්තර කරමින් තමයි ධර්ම දේශනා කරන්න. අද ආදිත්ත සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදිත්ත පරියාය සූත්‍රය කියලා එකක් තියෙනවා. තුන් බෑ ජටලයන් দমনය කළා අවසානයේදී බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රය කියලා එකක් දේශනා කළා. ඒකේ තියෙන වෙනත් ක්‍රමයකට චක්ඛුං භික්ඛවේ ආදිත්තං ඔය විදිහට. මේකත් ආදිත්ත පරියාය ධර්මයක් තමයි නමුත් ඒ තුන් බෑ ජටිලයන්ට දේශනා කළ ධර්මයේ නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊ타මත්ම වටින ධර්මයක් ඒ වගේම අස්කන්නාසාදී ඉන්ද්‍රියංගේ අසංවරය නිසා ඇතිවෙන මහ විපත ආදීනමය දක්වමින් දේශනා කළ සූත්‍ර දේශනාව. පැයක පමණ කාලයක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදාම හැමදෙනාම ඊට හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා ගුණනුවණ දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට මහන්සි ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරා. ආදිත්ත පරියායන් වූ භික්කවේ ධම්ම පරියායන් දේශිස්සා සංසුනාත මහණෙනි නුඹලාට මේ ආදිත්ත පරියාය කියන ධර්ම පිළිවෙල ධර්ම ක්‍රමයක් දේශනා කරන. එය හොඳින් අහන්න සමන් දෙන්න කියලා මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාරලා ඊට පසුව මෙහෙම දේශනා කරනවා. පතමෝච භික්කවේ ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝ. මේ ආදිත්ත පරියාය කියන ධර්ම පිළිවෙල ධර්ම ක්‍රමය මොකද්ද මහණෙනි? වරං භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය චක්ඛුන්ද්‍රියං සම්පලි මට්ටං ඊ타මත්ම රත්තුන ගිනියම් වෙච්ච ගින්දර වීසි වෙන යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි. නත්තේම චක්ඛු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසු නිමිත්තග්ගා. ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිත්තක් ග්‍රහණය කිරීම කියන මේ කාරණයට වැඩිය සත්තුන ගිනියම් වෙච්ච යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් නිසා පහළ වෙන කෙලස්සල භයානකකම ආදීනමේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආරම්භ කළේ. මේ කියන මේ සත්‍යච්ඡ යකඩ කූරක් මේ පින්වතුන් දකලා ඇති කම්මල් වල එහෙම ලේ පාටට වෙන්න යකඩ රත් කරනම ඒ වගේ ලේ පාට වෙන්න ගිනියම් වෙච්ච යකඩ කූරක් ගැනයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ගිනිගෙන දිලසෙන ලේ පැහැයගත්ත ඒ යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි. ඒ වගේ යකඩ කූරකින් ඇස පිරිමැද්දොත් මොකද වෙන්නේ කියලා මේ ඕන කෙනෙකුට වැටහෙනවා. චුරුචුරු ගාලා හිතන් ඇස පිච්චිලා දුන් දාලා විනාශයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා නත්තේව චක්කු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තබ්බාව. ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා අර කියන ලද කාරණය උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ මොකද හේතුව? නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය අනුභ්‍යංජනස්සාද ගතිතං ඒ නිමිත්ත ආශ්‍රය කරගෙන හෝ අනුභ්‍යංජනය ආශ්‍රය කරගෙන හෝ මේ විඥානයේ සිත පිහිටා සිටිනවා. තස්මින් චේ සමයේ කාලංකරය ඒ වගේ අවස්ථාවක කාලක්‍රියා කළොත් එහෙම කාණමේතං වෙද්දතියං දින්නම් ගතේනම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය නිරයං වා තිරච්ඡානයෝ නිරය හෝ තිරිසන් භව යන මේ ಜಾති දෙකෙන් එහෙකට යනවය කියන එක ඒ අනුව සිදු වෙන්නට පුළුවන්. ඊමං පාහං භික්කමේ ආදීනමං දිස්වා එවං වදාමි. මහණනි මේ ගැන සිදුවෙන මේ ආදීනවේ දැකලා මම මෙහෙම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ කාරණාව ගැන තව ටිකක් අපි සොයා බලනකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන්නේ නත්තේව චක්කු විඤ්ඤයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තක් ගාව. මේ අසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි අර කලින් කියාපු හැටියට ගිනිගෙන දිලසෙන රත් වෙච්ච යකඩ කූරකින් ඇස පිරිමදින එක කියලා. නිමිත්තග්‍රහණය අනුභ්‍යංජනග්‍රහණය කියලා දෙකක් තියෙනවා. දැන් ඇසට හමු වෙන රූපයන් පිළිබඳවයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ ප්‍රධානම එක තමයි ස්ත්‍රී පුරුෂ රූපයන්. ස්ත්‍රියක් දැක්කොත් මේ ස්ත්‍රියක් කියලා සුභ වශයෙන් ආත්ම වශයෙන් ස්ත්‍ර වශයෙන් සම්පූර්ණයෙන්ම හිතින් අල්ලගන්නවා. ඒකට කියනවා නිමිත්තම් ග්‍රහණය කියලා. උපමාවට පෙන්වන්නේ කිඹුල ගොදුරක් ගත්තා වගේ කියලා. කිඹුල ගොදුරක් ගත්තාම සම්පූර්ණයෙන්ම අල්ලගන්නවා. ඒ වගේ මේ ස්ත්‍රියක්ය මේ පුරුෂයෙක්ය ආදී වශයෙන් නිමිත්තක් ග්‍රහණය. නමුත් ඒක සොයා බලනකොට එහෙම එකක් නැහැ. එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ප්‍රධාන සමූහයක් තියෙනවා එහෙම නැත්නම් කෙස්ලම් නියදත්තාදී මේ කුණඹ කොටස් සමූහයක් තියෙනවා. ඒ නිසාත් මේ ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය කියලා අරගන්නට දෙයක් එතන නැහැ. නමුත් අරගන්න. සම්පූර්ණම ඒ රූපයක් අල්ලා ගන්න එක තමයි නිමිත්තග්‍රහණය කියන්නේ. අනුභ්‍යංජන ග්‍රහණය කියන්නේ කොටස් අල්ලා ගන්නවා. ඒ ස්ත්‍රී පුරුෂාදීන්ගේ දේශකලාපය හොඳයි, පාට හොඳයි, අතපය හොඳයි, කතා බස් කිරීම හොඳයි මුහුණ හොඳයි ඇද්දක හොඳයි ওই විදිහට කොටස් කොටස් වශයෙන් අල්ලගන්න එකට කියනවා අනුභ්‍යංජන වශයෙන් ගැනීම කියලා. හරියට ඒක මේ කූඩල්න අල්ලගන්නවා. කූඩල්න එක තැනක් අල්ලගන්න. ඒ වගේ මේ අනුභ්‍යංජන වශයෙන් ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ යම් යම් කොටස් ශේෂ ආදී කොටස් අත්පා ආදී කොටස් වර්ණය ආදී මේ සුළු කොටස් අල්ලගන්න එකට කියනවා අනුභ්‍යංජන වශයෙන් ගන්නවා කියලා. නිමිත්ත ග්‍රහණය කියන්නේ සම්පූර්ණයෙන් මේකට අල්ලාගෙන මේ ස්ත්‍රියක් පුරුෂයෙක් ආදී වශයෙන් අල්ලාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව එහෙම නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හුඟක් හොඳයි ගිනිගෙන දිලසෙන රත් වෙච්ච ලේ පාට යකඩ කූරකින් ඇස පිරිමදින එක කියලා. ඒ ඇස පිරිමදීමෙන් ඔහු මරණයටපත් වෙන්න පුළුවන්. නමුත් මේ නිමිති වශයෙන් අනභ්‍යංජන වශයෙන් ගැනීම හේතු කොටගෙන අනන්ත කාලයක් තිස්සේම සසර දුක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අරිට වැඩිය මේක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. ඊළඟට තව කාරණයක් මෙතන දේශනා කරනවා. නිමිත්තස්සාද ගතිතං වා භික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේය අනුභ්‍යංජනස්සාද ගතිතං වා ඒ කලින් කියාපු හැටියට ඒ නිමිත්තට ගැති වෙලා බැඳිලා හෝ විඥානේ ඇති වෙනවා අනුභ්‍යංජන වශයෙන් ගත්තාම ඒකට බැඳිලා ගැති වෙලා විඥානයේ පහළ වෙනවා. මේ දෙආකාරයෙන්ම විඥානයේ පහළ වෙනවා සිත පවතිනවා. නිමිත්ත වශයෙන් ගත්තාම ඒක අල්ලාගෙන හිත පවතිනම අනුභ්‍යංජන වශයෙන් ගත්තාම ඒක අල්ලාගෙන හිත පවතිනවා. අස්මින්කේ සමයේ කාලං කරෙය්‍ය ඉතින් ඒ වගේ වෙලාවකට කවුරු හරි කාලක්‍රියා කළොත් ආනමේතං විද්‍යතියං බින්නම් ගතිනං අඤ්‍යතරං ගතින් ගච්ඡේය නිරයං වා තිරච්ඡාන යෝනිං වා මෙන්න මේ කාරණේ විද්‍යමාන වෙනවා ඒ වගේ අවස්ථාවේදී කාලක්‍රියා කළොත් එහෙම නිරයට යනවාය, තිරිසං යෝනියට යනවාය කියන එක මෙන්න මේක තමයි විද්‍යාමානය. ඉමං පාහං භික්කවේ ආදීනමං දිස්සා එවං වදාන. මහණෙනි මෙන්න මේ ආදීනම. දැක්කද? මොකද්ද ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් අරගෙන ඉන්න අවස්ථාවේ බැරි වෙලාවක් කාලක්‍රියා කළොත් එහෙම. නිරයට තිරිසං භවට යනවා කියන එක සිද්ධ මෙන්න මේක තමයි ආදීනව. මෙතන විඥානං කියන්නේ කර්ම විඥානය කියන්නේ. සබ්බ සත්තානං හි භවංගේ නේව කාලකිරියා හෝති. මේ සියලුම සත්‍යයන් කාලක්‍රියා කරන්නේ බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේලා ආදී හැම කෙනෙක්ම භවංග සිත කියන එක. චක්කුද්්වාරම්හි ආපාතගතේ ආරම්මනේ රත්ත්‍චිත්තං වා දුට්ඨචිත්තං වා මූලචිත්තං වා ආරම්මන රසං අනුභවිත්තා භවංගං ඕතර මේ අසට රූපයක් හමු වුණාම ඒ අරමුණ පිළිබඳව ඇලීම හෝ ගැටීම ඇති වෙනවා. මුලා වීම හෝ ඇති වෙනවා. එහෙම වෙලා හිටන් අරමුණු රස විඳලා හිටන් භවංගයට බහිනවා. අන්න එහෙම භවංගයට බැස්සහම කාලක්‍රියා කළොත් එහෙම නිරයට හෝ තිරිසන් ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර වදාරන මේ චක්කුද්්වාරය පිළිබඳව ඉතින් මේ දේශනාවේ හැටියට ඊටාම භයානකයි චක්කු විඤ්ඤයේ ස්වરૂපයේ ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගැනීම ඊටාම භයානකයි. මේ පණ තියෙන අවස්ථාවේ නෙමෙයි මේක පුරුදු වෙලා තිබිලා මරණ මොහොතේ යම් කිසි දර්ශනයක් සිතින් අරගෙන ඒක නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් අරගෙන ඉන්න අවස්ථාවේ මරණයටපත් වුනොත් එහෙම නිරයට හෝ ත්‍රිසම්භවට යනවා එතෙන්දි තමයි මේක ඉතාමත්ම භයානක. ජීවත් වෙන්න කොටත් එහෙම. ඒ නිසා අන්න එතෙන්ට යන්න නොදී මේක පාලනය කර ගැනීම තමයි කරන්නට තියෙන්නේ. මේ විදිහට චක්කොද්්වාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මේ හැම එකක් ගැනම දේශනා කළා. ඒක සරල වශයෙන් ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් ගන්නවට අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා ප්‍රත්‍යලා ගිනිසල ගිනිගෙන දිලිසෙන ලේ පැහැති යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට වැඩි භයානකයි මේ නිමිති වශයෙන් ගැනීම අනුභ්‍යංජන වශයෙන් ගැනීම. ඔය සමහර වික්ෂූන් මහන්සේලා සමහර තාපසය ආසෙන් ගමන් කරනකොට ස්ත්‍රී පුරුෂාදීෙහි නිමිති වශයෙන් අරගෙන ධානෝලෙන් පිරිහිලා ගුණෝලින් පිරිහිලා ගිහි බවට පත් වෙලා අවිද්‍ය තමන්ගේ ජීවිත විනාශ කරගෙන තියෙනවා. මේ ආදීනමේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දකිනම දැකලා තමයි මේ දේශනා කරන්නේ. ඉතින් මේක රූපේ නෙමේ වරද තියන්නේ තමන්ගේ. මොන විදිය රූපයක් වුණත් Taman එක යෝනිසෝ මනසිකාරයේ පිහිටවාගෙන හිටියානම් ඒකෙන් ගැලවීම තියෙනවා. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළා නම් එතන ගැලවීම තියෙනවා. එතකොට නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගැනෙන්නේ නැහැ අර විදියට කළාම. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් තේසාලෝමානකා දන්ත ආදි වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ධාතු වශයෙන් මෙනෙහි මේ විදිහට ගත්තහම යෝනිසෝ මනසිකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ හැටියට ඒකෙන් ගැලවෙන්න බේරෙන්න පුළුවන්. ඒකට උදාහරණ කතාවක් වශයෙන් ඉස්සර අනුරාධපුරේ වැඩ සිටිය මහා තිස්ස කියලා හාමුදුරුවෝ නමක් භාවනා කරනවා. උන්වහන්සේ සලාපාරකින් තනියම වඩිනවා. මේ අවස්ථාවේදී තම ස්වාමියා සමග දබර වෙච්ච කාන්තාවක් තනියම මේ පාරේ ස්වාමීන් වහන්සේ වඩින ඉදිරිපසට එනවා. මේ කවුරුත් නැති අවස්ථාවේ මේ කාන්තාව ස්වාමීන් වහන්සේ පොළඹවා ගැනීමේ අදහසින් මහහයියෙන් hina වුණා. උන්වහන්සේ බැලුවා කවුද මේ මහවණේ hina වෙන්නේ කියලා. බැලුවා මේ කාන්තාවගේ දෂ්ටික තමයි දැක්කේ. උන්වහන්සේ අට්ටික සංඥාව කියන එක වඩලා පුරුදු වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඒ දකිනකොටම උන්වහන්සේට හැඟීම යෝනිසව මනසිකාරයේ පහළ වුණා මේ ස්ත්‍රියක් නෙමේ පුරුෂයෙක් නෙමේ මේ අතකටු රාශියක් ඇටසැකිල්ලක් තමයි මේ තියෙන්නේ කියලා. ඒ අනුව යෝනිසව මනසිකාරය යොදන උන්වහන්සේ රහත් වුණා. ටික වෙලාවක් යනකොට අර කාන්තාවගේ ස්වාමියා මෙයාව හොයාගෙන එනවා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මේ පාරේ මේ මේ මෙදී කාන්තාවක් ගියාද කියලා. ඒ කාන්තාවක් කියන එක නම් මම දන්නේ නැහැ. ඇටසැකිල්ලන් නම් මේ පාරේ ගියා කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. අන්න එතන යෝනිස මනසිකාරය යෙදුණා. ඒ නිසා ඒකෙන් උන්වහන්සේට ගැළපී. ඒ වගේම නාගසමාල කියලා හාමුදුරුවෝ නමක් පින්ඳපාත වඩිනකොට උන්වහන්සේට දකින්න ලැබුණ පාර ඉදිරියේ බලනකොට ලස්සන කාන්තාවක් මිහිරි හඬින් ගියේ ගියේ කියා නටනවා. උන්වහන්සේත් භාවනා යෝගී ස්වාමීන් වහන්සේනම උන්වහන්සේ කල්පනා කළා මේ ආත්මා ආදී සෙලවෙන හැටි හිතේ බලයෙන් වායෝ ධාතුවේ බලයෙන් චිත්තජ වායෝ ධාතුවේ හේතුයෙන් මේවා ඇති වෙන නැති වෙන හැටි කියලා ඒ දිහා බලා ඉඳලා උන්වහන්සේත් රාහත්තු. එතන යෝනිසෝ මානසිකාරය යෙදුන. ඒ වගේ මේ යෝනිසෝ මානසිකාරය යෙදුනහම මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ යෝනිසෝ මානසිකාරය නැතුව මේ ස්ත්‍රියක්ය පුරුෂයෙක් ආදී වශයෙන් නිමිත්තග්‍රහණය අනුභ්‍යංජනග්‍රහණය ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලකෙන ලේ පාට යකඩ කූරකින් ඇස පිරිමදින එක කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා. ඔය පළවෙනි කාරණා. වරං වික්කවේ තින්නේන අයෝ සංකුණා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේ සෝතින්ද්‍රයන් සම්පලිමට්ඨා නත්තේව සෝත විඤ්ඤයේසු සද්දේසු අනුභ්‍යංජනසෝ නිමිත්තග්ගාසු ඊළඟට සෝත ద్వාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක තේරුම මෙහෙමයි මහණෙනි කනට ඇහෙන ශබ්ද පිළිබඳ සෝත විඤ්ඤයේසු සද්දේසු කියන්නේ ඒකයි කනට ඇහෙන ශබ්ද පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්නමාට වැඩිය හොඳයි තින්හේන අයෝසංකුණා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන සෝතින්ද්‍රියං සම්පලිමට්ඨ තින්හේන අයව සංකුණා කියන්නේ උලකින් යකඩ උලක් තියනවා මේක අර කම්මලේ රත් කරපු යකඩ වාගේ රතර රතේ ලේ පාටට රත් වෙච්ච එක. ඒ යකඩ උලක් අරගෙන කංසිදුර වලට අනිනව අනිත් පැත්තෙන් පසාගෙන බලන්න මොන විදිහේ එකක්ද කියලා අර ගිනිගෙන දිලසෙන පත්ලා තිබෙන ගිනියම් වෙලා තිබෙන යකඩ උලක් අරගෙන හිටන් මේ කනට අනිනවා කනේ අනිත් පැත්තෙන් පසාර වෙනවා ඉතින් කොහොම දෙයක් වෙයිද අර කම්මල් වල රත් කරනවා වගේ ලේ පාටට රත් වෙච්ච යකඩ උලක් අරගෙන කනට යන්නොත් අනෙක් පැත්තෙන් මතුවෙන්න දුන් දදා චිරචිරු ගගා හිටන් තේරම පිච්චලා මැරිලා යාවි. ඉතිරි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇසට හමු වෙන ශබ්ද ධර්මය මේ කනට හමු වෙන ශබ්ද සෝත විඤ්ඤයේසු සද්දේසු කනට හමු වෙන කනට ඇසෙන ශබ්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හොඳයි අර විදිය ගිනිගෙන දිලිසෙන රත් වෙන සත්වෙච්ච ලේ පාට වෙච්ච යකඩ උලකින් කංශි දුරට අනිනවා අනිත් පැත්තෙන් පසාර වෙන්න කියලා මොකද එහෙම වුණාම ඒ පුජ්‍යලයා මරණයටපත් වෙනවා. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. නමුත් සෝත විඤ්ඤය කියන මේ කණෙන් දතයතු ශබ්දයන් පිළිබඳව අනොභ්‍යංජන වශයෙන් නිමිත්තක් ග්‍රහණ වශයෙන් ගත්තනම් අයිට වැඩිය භයානකයි. දැන් කලින් කොටසදී බුදුරජාණන් වහන්සේ වදාරණේ නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය අනව්‍යංජනස්සාද ගතිතං මේක ඔක්කොටම මේ කොටස් වලට සමානයි නිමිත්තට හෝ අනව්‍යංජනට වලට හෝ ගැති වෙලා මේ විඥානේ පිහිටා සිටිනවා එහෙම ඉන්න අතරතුරේ බැරි වෙලාමත් කාලක්‍රියා කළොත් එහෙම මෙන්න මේ කාරණේ विद्यमान වෙනවා. මොකද්ද? එක්ක නිරයට යනවා. එක්ක තිරිසන් જાතියට යනවා. මේ දෙකෙන් එකකට යනවා. මෙන්න මේ ආදීනවේ දැකලා මහණෙනි මම විදිහට ප්‍රකාශ කරනවා. ඔය සෝත විඤ්ඤය ධර්මයන් පිළිබඳව ඔය විදිහට දේශනා කරනවා. මේ වෙනත් තැන්වල දේශනා වගේ නෙමෙයි මේ ආදිත්‍ය පරියාය ධර්ම ක්‍රමය බුදුරජාණන් වහන්සේ මහා භයානක හැටියටම හිතන්න දේශනා කළා කියලා. මේකේ අති භයානකකමම දේශනා කළා කියලා. මේ දෙවෙනි කාරණේ මේ කනට හමු වෙන ශබ්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලිසෙන ලේ පාට වෙච්ච යකඩ උලකින් කන්සිදුරට අනිනවා අනිත් පැත්තෙන් පසාර වෙලා යනවා ඒක උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ මොකද ඒකෙන් ඒ කුජ්ජලයා මැරෙන එකයි වෙන්නේ. ඒ වගේ නෙමෙයි ඇසට හමු වෙන සද්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනභ්‍යංජන වශයෙන් ගත්තහම ඒකෙන් අනන්ත කාලයක් තිස්සේ මේ සසර දුක් විඳින්නට සිද්ධ වෙනවා. කෙලවරක් නැති කාලයක් තිස්සේ සසර දුක් විඳින්නට සිද්ධ වෙනවා ඒ නිසා ඒ නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හොඳයි අර විදියට ගිනිගෙන දිලිසෙන ලේ පාට යකඩ උලකින් කන් සිඳුරට අනිනවා අනිත් පැත්තෙන් පසාරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔය සෝතද්වාරයේ පිළිබඳව දේශනා කරපු හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වරං භික්කමේ තින්නේන නිඛාදනේන ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන මේ විදිහ එහෙකින් ගානේන්ද්‍රයන් සම්පලිමට්ඨ නත්තේව ගාන විඤ්ඤේසු ගන්ධේසු අනොභ්‍යංජනස නිමිත්තක් ගාන ගාන විඤ්ඤේය කියන්නේ නාසයට ආග්‍රහණය කළාම දැනෙන ගන්ධය සුවඳ ඒ නාසයෙන් ගාණයෙන් දතයතු ගන්ධයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් මෙහෙම ගන්නාට වැඩිය හොඳයි සින්නේන නිකාදනේන ආතිත්තේන ගානින්ද්‍රයන් සම්පලිමට්ඨ ගිනිගෙන දිලිසෙන අර වගේ ලේ පාට වෙච්ච රත්තරා තියෙන නියනකින් නහයට ඇනලා හිටන් ගලවලා දමන එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආදිත්ත පරියාය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණා ඊටාම භයානක හැටියට පෙන්නලා බොහොම බර හැටියට දේශනා කළා. ගාන විඤ්ඤයේසු ගන්ධේසු. නාසයට දැනෙන ගඳ සුවඳ අපි සරල වශයෙන් ගත්තාම මේ නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලසෙන තියුණු නියනකින් නැහැය කපල ගලවා දමන එක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හැම කාරණයකදීම අර මුලින් විස්තර කළ ටික තියෙනවා. ඒ මොකද නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය අනුභ්‍යංජනස්සාද ගතිතං මේ නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගත්තාම සිත ඒක අල්ලාගෙන පවතිනවා ඒකට ගැති වෙනවා. ඒක අල්ලාගෙන වාසය කරනවා. එහෙම ඉඳෙද්දී බැරි වෙනවත් කාලක්‍රියා කළොත් එහෙම නිරය තිරසං කියන මේ දෙකෙන් එකකට යනම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ආදීනමේ දකලා මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේට බුදු නුවණින් දකින්නට ලැබෙන මේ ආදීනමය. සත්‍යයන් මේ මේ විදියට රූප ශබ්ද ආදීෙහි ඇලිලා ගැලිලා බැඳිලා මේ නිරයට ත්‍රිසං යෝනියට යන හැටි බුදුරජාණන් වහන්සේට දකින්නට ලැබෙනවා. එනිසා මෙන්න මේ ආදීනවය දැකලා තමයි මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තුන්වෙනි එක වරං භික්කවේ තෙන්හේන කුරේන ආදිත්තේන සම්පජ්ජලිතේන සජයති භූතේන ජීවහින්ද්‍රියං සම්පරිමත් නත්තේව ජීවහා විඤ්ඤයේසු රසේසු අනුභ්‍යංජනස නිමිත්තග්ගා මහණෙනි දිවට දැනෙන රස ජීවේන්ද්‍රය කියන්නේ දිවනම දිවට ගැටෙන රසයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්නවට වඩා හොඳයි සියුණු පිහියකින් අර විදියට ගිනිකෙන දිලිසෙන ලේ පාට වෙලා රත් වෙලා තියෙන සියුණු පිහියකින් දිව කපා දානවා කියන එක හොඳයි මේ පින්වතුන්ට වැටහෙනවා යාලා ගිනි කෙන දිලිතෙන තියුණු පිහියක් අරගෙන දිව කපා දැම්මොත් මොකද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන දිව කපා දාන එක හොඳයි මොකද නත්තේව ජීවහා විඤ්ඤයේසු රසේසු අනුභ්‍යංජනසෝ නිමිත්තක් ගාහ ඒ ජීවා විඤ්ඤය කියන දිවට දැනෙන රසයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිත්තග්‍රහණ වශයෙන් අරගෙන ඒවා ඇලෙනවට බැඳෙනවට ගැති වෙනවට වැඩිය හොඳයි සියනු රත්කලා ගිනිගෙන දිලිසෙන පිහියකින් දිව කපල දාන එක කියලා බුදුරජාණන් වහන්සේ වදාරන. ඒක හොඳයි හරිට වැඩ. මොකද මෙතෙන්දි අර විදිහම තමයි දේවා විඤ්ඤයේසු රසේසු අනොභ්‍යංජන වශයෙන් හෝ නිමිත්ත ග්‍රහණ වශයෙන් ගන්නකොට සිත ඒකට බැඳිලා පවතිනවා නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඥානං කිට්ඨමානං කිට්ඨේ අනුභ්‍යංජනස්සාද ගතිතං ඒ නිමිති වශයෙන් හෝ අනුභ්‍යංජන වශයෙන් හෝ ගත්තාම සිත ඒකේ බැඳී පවතිනවා මේ ජීවහාවෙන් දිවෙන් දත යුතු රසයන් පිළිබඳවත් එහෙම තමයි ඒක ගැටි වෙලා බැඳිලා ඇලිලා පවතිනවා අන්නේ වෙලාවට කාලක්‍රියා කළොත් එහෙම ප්‍රතිඵල දෙකක් තියෙනම එක්ක නිරයට යනම එහෙම නැත්නම් තිරිසන් ජාතියට යනවා. මෙන්න මේක තමයි ප්‍රතිඵලය. ඉමං පාහං බික්කමේ ආදීනවං දිස්සයවං වදා. මානෙනි මෙන්න මේ ආදීනමේ දැකලා තමයි මම මේ විදියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වරං වික්කමේ තින්හාය සත්‍තිය ආදිත්තාය සම් පජ්ජලිතාය සජෝති භූතාය කායේන්ද්‍රයන් සම්පලිමට්ඨ නත්තේව කාය විඤ්ඤයේතු පොට්ටම්බේසු අනුභ්‍යංජනසු නිමිත්තක් ගාව ඒ කයෙන් ගත යුතු පොට්ටම්බ කියන කායේ සැපෙන අරමුණු පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි අර වගේම ලේ පාට වෙන්න ගිනියම් වෙච්ච සියනු සැතකින් ආයුධයකින් මේ කය ඇහැල ඇහැලා දානවා. කය ඇහැලා දානවා. ගිනගෙන දිලසෙන ආයුධයක් අරගෙන හිටන් මේ කය ඇහැලා දාන එක හොඳයි. මොකද ඒ විදියට වුණොත් ඒ තනත්තා මහ දුකකටපත් වෙලා හිටන් මරණයටපත් වෙනවා. ඒ වගේ නෙමෙයි. අනොභ්‍යංජන වශයෙන් නිමිති ගත්තත් එහෙම. ඒ තනත්තා අනන්ත කාලයක් මුළුල්ලෙහි ඒ හේතු කොටගෙන දුකටපත් වෙනවා. නිරසං නිරය තිරසං වශයෙන් උත්පත්තිය ලබන. අර කාරණේ මෙතනත් එහෙමම තමයි. නිමිත්තස්ථාද ගතිතං වා භික්කමේ විඥානං චිත්තමානං චිත්තේය අනොභ්‍යංජනස්ථාද ගතිතං ඒ නිමිති අල්ලාගෙන හෝ අනොභ්‍යංජන අල්ලාගෙන හෝ මේ විඥානය හිටිනවා විඥාණය පවතිනවා. රාග වශයෙන් හෝ දේශ වශයෙන් හෝ මෝහ වශයෙන් හෝ කෙලස් වශයෙන් මේ නිමිත්ත අල්ලාගෙන අනුභ්‍යංජන අල්ලාගෙන හිත පවතිනවා. ඉතින් අන්නේ වෙලාවට කාලක්‍රියා කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාට ලැබෙන්නේ එක්ක නිරය එක්ක තිරිසංජාති. මේ දෙකෙන් එකකට තමයි යන්නේ කියලා. ඒ නිසා කායේ හැපෙන අරමුණු පිළිබඳව පොට්ටම්බ පහස පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලසෙන තියෙන ආයුධයකින් කය හැමතැනම ඇහැලා ඇහැලා දාන එක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ කාරණා පහම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊටාම භයානක හැටියට දේශනා කළා. වෙන කොතනවත් නෑ මේ වගේ දේශනාවක්. ඊටාම භයානක හැටියට අසන්නන්ට නොනැති අයට ඊ타ත්ම බය උපදවන හැටියට මේ ආදිත්‍ය පරියාය දේශනාව බුදුරජාණන් වහන්සේ කළා. චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කළා. වරං වික්කවේ සොත්තං සත්තං භික්ඛෝපනං භික්ඛවේ වංජං ජීවිතානං වදාමි. අපලං ජීවිතානං වදාමි. මෝහං ජීවිතානං වදාමි. නත්තේව තථාරූපේ විතක්කේ විතක්කේ. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ 6 වෙනි දරටුව ගැන තමයි දේශනා කරන්නේ. වරං භික්කවේ සත්තං සත්තං කියන්නේ මේ නිදා ගැනීම කියන එක. පොළවේ හිටන් පොරවාගෙන නිදා ගන්නවා. මහණෙනි ඔළුවේ හිටන් පොරවාගෙන හෝ නිදා ගන්න එක හොඳයි. සත්තං කෝ පනාහං භික්කවේ වංජං ජීවිතානං වදාන මහණෙනි මෙහෙම නිදා ගන්නවා කියනක ජීවිතයක වඳ බව තමයි කියන්නේ ජීවිතේ වඳ බව දැන් කෙසල් ගසක් වඳ බහිනවා කියන්නේ කැණක් නැහැ වඳ ගැහණිය කියන්නේ දරුවන් නැහැ ඒ වගේ තමයි මේ නින්දට වැටෙනවායි නිදා ගන්නවායි කියන එක මේ ජීවිතයේ වඳ බව. අපලං ජීවිතානං වදාමි. ජීවිතේ නිෂ්ඵල වීමක් තමයි. නිදා ගන්නවා කියන්නේ. මෝමෝහං ජීවිතානං වදාමි. සම්පූර්ණයෙන් මොලාවටපත් වෙනවා. ඒ කාරණා එහෙම වුණත් නත්තේව තථාරෝපේ විතක්කේ විතක්කිලා ඇහැරිලා ඉඳලා නොයෙක් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ආදී මේ විතරක කරනවට වඩා නිදාගෙන ඉන්නේ කොහොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා බලන්න මේ දේශනාව විශේෂ දේශනාවක් මේ නිନ୍ଦ හොඳයි. හොඳයි කියන්නේ නින්දට වැටුනහම නොයෙක් විතර්ක කරන්නේ නැහැ. රාග දෝෂ ආදී වශයෙන් විතර්ක කරන්නේ නැහැ. නමුත් නින්ද කියන එක වඳ බවක් ජීවිතේ. ජීවිතේ වඳ වීමක් තමයි වඳ බවක්. ජීවිතේ නිෂ්ඵල වීම. ජීවිතේ මොළාවටපත් වීම. ඒ වුණත් නොඑක ආකාර කාමාදී විතර්කයන් කරනවට වැඩිය එහෙම විතර්ක කරමින් ඉන්නවට වැඩිය නිନ୍ଦ හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරා. දැන් මේ දොරටු හය පිළිබඳව දේශනා කළා. මෙතෙන්දිත් අර කාරණය මෙහෙම තමයි. ඒ ගැන විතර්ක කරමින් කල්පනා කරමින් නිමිති අනුභ්‍යංජන අරගණමින් ඒ ගැන බැඳිලා ඉන්නකොට කාලක්‍රියා කළොත් එහෙම එයාට හම්බ වෙන්නේ නිරය හෝ ත්‍රිසම්භව තමයි. මෙන්න මේ ආදීනමේ දකලා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇස්කන්නාසාදී දොරටු වලට රූපාදී අරමුණු ගැටෙන විට ඒවා රාගාදී වශයෙන් ගැනීමේ ආදීනමේ තමයි මෙතෙක් දේශනා කළේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ධර්ම කියන එකත් එක්ක මේ අරමුණු ගැටුණාම රාගාදී වශයෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? මහා ලොකු ආදීනමයක් එතන තියෙනවා. මොකද්ද ආදීනවය? නිරයට හෝ ත්‍රිසම්භවට යනවා. මේක මේ සාමාන්‍ය ජීවිතයේදී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. නමුත් අපේ ජීවිතයේ අවසානයේ මරතම මරණ මොහොත ගැන ඩිංගක් හිතලා බලන්න. ඒ වෙලාවට Tamanට ලැබෙන අරමුණක් පිළිබඳව නිමිති ගත්තොත් අනුභ්‍යංජන ගත්තොත් එතකොට පණ ගියත් එහෙම කෙලින්ම යන්නේ තිරිසන් ලෝකයට හෝ නිරයට තමයි. මේකයි මේක තියෙන භයානකම. මේ විදිහේ මේ කාරණා පිළිබඳව භයානකත්වය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. අබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්ඛුනා නච දිත්තං සුත්තං ධීරෝ සබ්බං උද්ධිතු මරහති තේරගාථාවේ අපිට අවමාදයක් කරලා තියෙනවා මේ සතංගල ගාථාවේ. අබ්බං සුනාති සෝතේන. කනට ඔක්කොම හඬ ඇහෙනවා. හොඳ එකක් ඇහෙනවා නරක එකක් ඇහෙනවා. අබ්බං පස්සති චක්කුණා. ඇහැටත් හොඳ දේත් පේනවා නරක දේත් පේනවා. ඒක නියමයක් නෑ මොනවා හරි හොඳ නරක දේවල් ඔක්කොම ඇහැට පේනවා. එහෙම වුණත් ඥානමන්තය දකින දේවල් ඇහෙන දේවල් සේරම උරා ගන්න හොඳයි. ඒක වටින්නේ නැහැ සුදුසු නැහැ. තමන්ට අවශ්‍ය දේ පමණයි ගන්න. අර හංසය දියෙන් කිරි බේර ගන්නවා කියලා කියනවනේ. දියෙන් කිරි වෙන් කරගෙන බොනව හංසයා. ඒ වගේ අපේ කන් වලට ඔක්කොම ශබ්ද ඇහෙනම ඇහැටත් ඔක්කොම රූප දර්ශනය වෙනම නමුත් ඔක්කොම අපි ගන්න හොඳ නැහැ. තේරම උරා ගන්න හොඳ නැහැ. Tamanට අවශ්‍ය වෙන දේ ප්‍රයෝජනවත් වෙන දේ පමණයි ගන්න තියෙන්නේ කියලා තමයි ඒ ගාථාවෙන් සඳහන් වෙන්නේ. යං පත්තති නතං දිත්තං යං දිත්තං තං පස්සති අපස්සං භජ්ජතේ මුල්ලෝ වජ්ජමානෝ නමුච්චති මේ ගාථාවෙනෙත් අය බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා ගැන තමයි විස්තර වෙන්නේ යම් පස්සති යම් මිත්‍රේ පුරුෂාදී රූපයක් විපරීත සංඥාවෙන් දකිනවා අනිත්‍ය ආදී වශයෙන් නෙමෙයි විපරීත සංඥාවෙන් දකිනවා නතං දිත්තං ඒ රූපය විපරීත සංඥාවෙන් ගත්ත මිසක් ඒක ස්ත්‍රී පුරුෂාදී සත්ත්ව පුජ්‍යලාදී ගතියුතු දෙයක් සාරයක් නෑ. කියනවා නම් තියෙන පඨවියාපෝ තේජෝ ආයෝ ආදී මේ රූප කොටස් තේසානෝමානකා දන්තා ආදී මේ කුණක කොටස්. මේවා මිසක් එතන ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය සුභ එකක්ය සැප එකක්ය ලස්සන එකක්ය කියලා එහෙම ගන්න දෙයක් නැහැ ගන්නවා නම් ගන්න විපරීත සංඥා අසත්‍ය දෙයක් සත්‍ය දෙයක් හැටියට අල්ලා ගැනීම විපරීත සංඥා ඒ විපරීත සංඥාවෙන් ගන්නවා මිසක් එතන ස්ත්‍රී පුරුෂ ආදී යමක් නැහැ තියෙනවා නම් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතු රූපේම නන්නම් කේසාලමනකා දන්තාගෙන් මේ කුණප කොටස. යං දිත්තං තන්න පස්සති. යම් මේ රූපාදියක් දැක්කනම් ස්ත්‍රී පුරුෂ ආදී ඒවා ධාතු වශයෙන් හෝ කුණප වශයෙන් හෝ අනිත්‍ය ආදී වශයෙන් දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැතිනම් අයෝනිසෝ මානසිකාරයෙන් යුක්ත වෙනවා. අපස්සං බද්ධතේ මූල්ලෝ ඒ මුලාවටපත් වෙච්ච එක්කෙනා තණ්හාමාන දෘෂ්ටි වශයෙන් බැඳෙනවා. ඒ තණ්හාමාන දෘෂ්ටි වශයෙන් බැඳුනහම ඊළඟට වෙන දේ අහන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන් මේ සසර දෙකේ බැඳෙනවා. සංසාර දුකටපත් වෙනවා සසර දෙකේ බැඳෙනවා. බද්ධමාන නොමුච්චති. එහෙම බැඳුනයන් පස්සේ ඇයි ගැලවෙනවා කියන එක ලේසි පාසු වැඩක් එහෙම නෙවෙයි. හරිම දුෂ්කර වැඩක් ඒකෙන් ගැලවෙනවා කියන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ චක්කු සෝත ඝාන දිව්වා කාය මන ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු වලින් හමු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා පිළිබඳව නිමිත්තක් ග්‍රහණය කිරීම අනුභ්‍යංජන ග්‍රහණය කිරීම නිසා මෙන්න මේ වගේ ආදීනම තියෙනවා කියලා දේශනා කළා. ඒ නිමිති වශයෙන් හෝ අනුභ්‍යංජන වශයෙන් බැඳිලා ඉන්නකොට සිත ඒකේ බැඳෙනවා බැඳුනයන් පස්සේ කාලක්‍රියා කළොත් එහෙම නිරලට යනවා තිරිසං ලෝකයට යනවා මේ දෙකින් එකකට තමයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මෙන්න මේ ආදීනමය දැකලා තමයි මම මහණෙනි මෙහෙම ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට මේකේ ප්‍රතිපදා පැත්ත. తත්‍ර බික්කමේ සුතමා අරිය ශාවකෝ ඉතිපටි සංකේ කතවත් ආර්ය ශ්‍රාවකයා යෝගාවචරයා මෙහෙම කල්පනා කරනවා කොහොමද තිත්තතුතාව තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය අජෝති භූතාය චක්කුන්ද්‍රයන් සම්පලිමත් ඒ රත් වෙන යකඩ කෝරකින් ගිනගෙන දිරසෙන යකඩ කෝරකින් ඇස පිරිමදිනවා කියන එක ඒක තිබේවා. ඒක තිබිච්චාද. පන්තාහං ඉදමේව මනසිකරෝ. ඒකාන්තයෙන් මම මෙන්න මේ විදිහට මෙනෙහි කරන්නට. මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද ඉති චක්කුම් අනිච්චං මේ ඇස කියන එක අනිත්‍යයි ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා රූප අනිත්‍යයි ඇසට ගැටෙන රූප කියන ඒවා මේවත් අනිත්‍යයි ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා తాවකාලිකයි විපරිණාම ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි. සක්ක විඥානං අනිත්‍යයි. මේ අසත් රූපයත් නිසා පහළ වෙන චක්කු විඥානය කියන එක ඒකත් අනිත්‍යයි. ඒක වහාම ඇති වෙලා නැති වෙලා යන එක. චක්කු සම්පස්සෝ අනිත්‍යෝ මේ චක්කු සම්පස්සේ කියන එකත් තනිත්‍රයි. මේ සම්පස්සේ කියන එකට අපි ස්පර්ශය කියලා ඒක තේරුම දෙනවා. දැන් ඇතම් කෙනෙක් කයේ හැපෙන දෙයටත් ස්පර්ශය කියනවා. දැන් කායංච පටිච්ච පොට්ටබ්බේජ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. කයේ හැපෙන්නේ පොට්ටබ්බය. කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප හතරකින් යුක්තයි. පොට්ටම්බය කියන එක පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු රූප තුනකින් යුක්තයි ප්‍රධානයි. මේ දෙකයි එකට හැපෙන්නේ. ඒකට ස්පර්ශය කියන නමත් එක නියම අර්ථය නෙමෙයි එතන එන්නේ. පොට්ටම්බය කියන එකයි නියම අර්ථය. දැන් මෙතන කියන්නේ චක්කු සම්පස්ස ස්පර්ශ වෙනවා. ඇසයි රූපයයි චක්කු විඥානයයි මේවා එකට සම්බන්ධ වෙනවා. ඒක තමයි සම්පස්ස කියන්නේ ස්පර්ශය. මේ ස්පර්ශය නැතිනම් එහෙම ඇස ඇස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප ශබ්දාදී අරමුණු දැනගන්න බෑ රස විඳින්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් දෙනෙත් අන්ධ කෙනෙකුට අන්ධයෙකුට එයා අතගාලා තමයි යමක් තේරුම් ගන්නේ. ඇස් පේන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ, අතගාලා තේරුම් ගන්න. එයාට තේරෙන්නේ අර අතගාපු දේවල් තමයි. අතගාපු නැති දේවල් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අඳුරේ අපි අඳුරේ අතගාන ආලෝකයක් නැහැ අඳුරේ අතගාන අත ගන්නකොට අර අතේ ගෑවෙච්ච ස්පර්ශ වෙච්ච දේවල් තමයි අපට වැටහෙන්නේ. ඒ වගේ මේ මනෝ සම්පස්සේ කියන එක. ඒ සම්පස්සයෙන් ස්පර්ශ වෙච්ච ඒවා පමණයි අපිට දැනගන්න පුළුවන්. මේ අසත්, රූපයත්, චක්ක විඥානයත් කියන මේ ඔක්කොම එකට සම්බන්ධ වෙන්නේ ගලපන්නේ සම්පස්සේ කියන එක. චක්කොංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්ස. අසත් රූපයන් චක්කු විඥානයේ පහළ වෙනව මේ තුන් දෙනාම එකට සම්බන්ධ කරන්නේ ගලපන්නේ පස්සේ කියන. අර අඳුරේ අතගාන යමක් දැනගන්නවාගේ මේ ස්පර්ශයේ ලැබිච්ච අරමුණු පමණයි අපිට දැනගන්න. ඒ නිසා ස්පර්ශයේ ප්‍රධාන එකක් වෙනවා. චක්කු සම්පස්සෝ අනිච්චෝ මේ ඥානවන්ත යෝගාවචරය ආර්ය ශ්‍රාවකයා මෙහෙම නුවණින් සලකනවා චක්කු සම්පස්සෝ අනිච්චෝ යම්පිදං චක්කු සම්පස්ස පත්‍ය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං මේ චක්කු සම්පස්සය ස්පර්ශය නිසා යම් විඳීමක් තේරෙනා නම් සැප දුක් උපේක්ෂාවක් ඒකත් අනිත්‍යයි ඒකම අනිත්‍යයි ඊළඟට මේ ඥානවන්ත යෝගාමචරයා සෝත ඝාන ජීවහා කාය කියන අනිත් හතර පිළිබඳවත් මේ විදිහටම යෝනිසෝ මනසිකාරය කරනවා මේ කියාපු ආකාරයටම චක්කුං අනිච්චං කියාපු තැන සෝතං අනිච්චං ගානං අනිච්චං ජීවා අනිච්චං කායෝ අනිච්චං ඔය විදිහට චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ දොරට පහ පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පිටවල ඒව අනිත්‍යයි රූපාදියත් අනිත්‍යයි චක්කු විඥානාදියත් අනිත්‍යයි ඒ චක්ක සම්පස්සාදී ස්පර්ශ පහත් අනිත්‍යයි. ඒ ස්පර්ශ නිසා යම්කිසි විඳීමක් සැපදුක් උපේක්ෂා වශයෙන් පහළ වෙනම නම් ඉවත් අනිත්‍යයි. කියලා හිතන් නුවණින් සලකනවා මේ යෝගාවචරය. විදර්ශනා නුවණින් තමයි මේ සලකන්නේ. විදර්ශනා නුවණින් මේ විදිහට සලකනවා. චිත්තතාව සුත්තං මේ යෝගාවචරය මෙහෙම කරා මේ සිතනවා කල්පනා කරනවා යෝනිසෝ මානසිකාර්ය. අර නින්දට වැටේ මෙහෙම තිබිච්චාල. අන්දාහං ඉදමෙම මානසිකරෝන. ඒකාන්තයෙන්ම මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද? ඉති මනෝ අනිත්‍යෝ. මනස අනිත්‍යයි. ධම්මා අනිත්‍යයි. ධර්ම අනිත්‍යයි. මනෝ විඥානං අනිත්‍යං. මනෝ විඥානේ අනිත්‍යයි. මනෝ සම්පස්ස අනිත්‍යයි. මනෝ සම්පස්සයත් අනිත්‍යයි. යම්පිදං මනෝ සම්පස්ස පත්‍ය උප්පද්දති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසකං වා තප්පි අනිත්‍යං. යම් මේ මනෝ සම්පස්ස හේතුවෙන් විඳීමක් ඇති වෙනවා නම් සැප දුක් උපේක්ෂා වශයෙන් ඒ හේරම අනිත්‍යයි කියලා මේ යෝගාවචරය මේම නුවණින් යෝනිසෝ මානසිකාරයෙන් සලකනවා. ඉති මනෝ අනිත්‍ය, මනස අනිත්‍යයි, ධම්මා අනිත්‍ය, ධර්ම අනිත්‍ය. මේ ධර්ම කියන එක මොනවද කියලා අපි ඒක බුද්ධින්ගක් තෝරා ගන්නට ඕන. ඒ ධම්ම කියන ධර්මායතනය කියන එක තෝරලා තියෙන්නේ කන්දත්තය සුකම රූප නිබ්බාන වශයෙන් ඒකුණ සත්‍යති විදං ධම්මායතනං කන්දත්තය කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ තුන වේදනා සංඥාරුණ ඔක්කොම තියෙනවා 50ක් වේදනා එකයි සංඥා එකයි සංස්කාර 50 එතන චෛතසික 52ක් තියෙනවා. ඒක තමයි කන්දත්ය කියන්නේ වේදනා සංඥා සංස්කාර. ඊළඟට සුකුම රූප, ආපෝ ධාතු, ඉත්ති භාව රූපේ, පුම් භාව රූපේ, ජීවිත රූපේ, ආහාර රූපේ, හදේ රූපේ, පරිච්ඡේද රූපේ කියලා හතක්. මේ හතක් තියෙන සුකුම රූප කියලා. ඒක 52යි 7යි 59. ඊළඟට කාය විඤ්ඤාති වාචේ විඤ්ඤාති ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා තවත් සුකම රූප පහක් තියෙනවා. ඒ පහත් එකතු වුණාම පස්සේ 59යි 64ක්. ඊළඟට උපතේ සංතති ජරතා අනිත්‍යා කියලා සියම් රූප හතරක් තියෙනවා. මේ හතරත් එක්ක 68ක් වෙනවා. ඉතින් මෙන්න මේ 68 තමයි ධම්මායතනෙ කියන්නේ. අපි ධම්ම කියලා කතා කරනකොට ඔන්න 68 තමයි අදහස් කරන්නේ. මෙතන භාවනා වශයෙන් ගන්න නිසා නිර්වාණය ගන්න. නිර්වාණයත් එක්ක 69ක් වෙනවා. ඒකුණ සත්‍යති විධං කියලා පෙන්වලා තියෙන එක එකක් අඩු 70. එක 9ක් වෙනවා. අපි මෙතන නිර්වාණය අත්තර ධම්මහම 68ක් වෙනවා. වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුනේ 52යි ආපෝ ධාතු ස්ත්‍රිභාවාරූපය කුම්භාව රූපය ජීවිත ආහාර උදේ පරිච්ඡේද කියන මේවත් එක්ක එතන 7යි කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති රහුතා මුත්තා කම්මඤ්ඤතා කියලා එතන 5යි උපජ්ජේ සංස්කතේ ජරතා අනිත්‍යතා කියලා හතරයි ඔක්කොම 68ක්. මතක තියාගන්න මෙන්න මේ ටික තමයි නිතරම ධර්ම කියලා කියන්නේ. කොහේ ගියත් ධර්මායතනය කියන්නේ මනන්ත පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන්නේ ධර්ම කියන්නේ ඕක තමයි. ඔන්න ඔය 68. එතකොට මේ යෝගාමචරයා මේ පැත්තකට ගියාවේ. ඒකාන්තයෙන් මම මේ විදියට මෙනෙහි කරනවා මෙසේ මනස අනිත්‍යයි ධර්ම අනිත්‍යයි මනෝ විඥානය අනිත්‍යයි මනෝ සම්පස්සේ අනිත්‍යයි ඒ මනෝ සම්පස්සේ නිසා යම් සැප දුක් උපේක්ෂා කියන වේදනාවක් පහළ වෙනවා නම් ඒවත් අනිත්‍යයි කියලා හිතන් අනිත්‍ය වශයෙන් සැලකනවා. ඉතින් යෝගාවචරය තවදුරටත් මේ භාවනා මානසිකාරයේ යෙදෙනම බුදුරජාණන් වහන්සේ වදාරනවා එවං පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්ද මෙහෙම දකින්නා වූ යෝගාවචරයා ඇස පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා රූපේසුපි නිබ්බින්දති රූපයන් පිළිබඳවත් නුවණින් කලකිරෙනවා චක්කු විඥානේපි නිබ්බින්දති චක්කු විඥානය පිළිබඳවත් කලකිරෙනවා චක්කු සම්පස්සේ පිනෙබ්බෙන්ති. ඒ චක්කු සම්පස්සේ පිළිබඳවත් කලකිරීම. ඒ චක්කු සම්පස්සේ නිසා සුඛ දුක්ඛ ප්‍රේක්ෂා වේදනාවක් ඇති වෙනව නම් ඒව පිළිබඳවත් කලකිරීම. නුවණින් කලකිරීම. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුක්තිය. මේ කලකිරෙනවා කියන්නේ නුවණින් කලකිරීමේ විදර්ශනාව විරජ්‍යත කියන්නේ මාර්ගය විරාග කියන්නේ ඵලය. එකට විදර්ශනා මාර්ග ඵල වශයෙන් අත්ම කෙලවරට පැමිණෙනවා මේ යෝගාවචරය මේ සකනනාසේ ආදී මේ ඉන්ද්‍රියන් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනසකාරය පැවැත්වීම හේතු කොටගෙන තුන්වත්නි දැන් ඉතින් සෑහෙන කාල සීමාවක් ගත වුණා. මේට වැඩි කාලය ගන්න හැකියාවක් නැහැ. අද ඊටාම වැදගත් ධර්ම දේශනයක් තමයි පැවැත්වේ. මේ සද්්වාරයන් පිළිබඳව කෙලෙස් උපදින හැටි එහෙම ඉපදෙලා හිටන් නිරේතිරසක් වීමට යන හැටි ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අගනුව කල්පනා කළා බලලා ධර්මයට අනුව කටයුතු කළා හිටන් යෝත්‍රෝ මානසිකාරයේ සිහිනුවන පවත්වලා ඒ අත්කන් ආසාදී ඉන්ද්‍රියංගෙත් සුඛසබ්දාදී අරමුණු ගැටුණාම නිත්‍යග්‍රහණ වශයෙන් අනුභ්‍යංජන ග්‍රහණ වශයෙන් නොගෙන ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කරොත් එහෙම ඒ කෙලස් නැමැති මායයට හසු වෙන්නේ නැහැ. එහෙම වුණාම Tamanට විදර්ශනා ඥාන මාර්ග ඥාන පහල කරගෙන Tamanගේ පාපරොත්තු සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්නට වාසනාව ගෙන දෙනවා. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් උදාර කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රතිමත් කරනවා